ගිය පාර අපි කතා කරා සීක බල ධර්මයන් ගැනත් යම් කිසි කෙනෙක් තමන්ගේ දෙමව්පියන්ට ඥාතීකුට හිතවතෙකුට ආදරයක් කරුණාවක් තියෙනවා නම් ඒ අය තුල පිහිටවිය යුතු සීක බල ධර්ම ගැන. පින්වතුනි මුලින්ම මම පෙන්වලා දුන්න ධර්මය අහගෙන ඉන්නකොට බණ අහන කෙනෙක් තුල තියෙන්න ඕන කරුණු පහක්. සුසුසති කියන සූත්‍ර දේශනාවේ මේ කරුණ ඇතුළත්. පළවෙනි එක තමයි ධර්මයේ ඇසීමේ ආසාව. දෙවෙනි එක හොඳ අවධානයෙන් ධර්මයේ ශ්‍රවණය කිරීම. තුන්වෙනි එක මේ ධර්ම කරුණ මම අවබෝධ කරගන්නවා කියන දැඩි අදිෂ්ඨානය. හතරවෙනි එක අදාළ ධර්ම කරුණ මතක තියා ගැනීම, ග්‍රහණය කර ගැනීම. පස්වෙනි එක අනවශ්‍ය දේවල් හිතින් බැහැර කිරීම. දැන් බලන්න බුදුරජාණන් වහන්සේගේ පළවෙනි දේශනාවම බලන්න ධම්ම චක්කප්පවත්තන සූත්‍රය. මනුස්ස ලෝකෙන් පස් දෙනයි බණ ඇහුවේ. දිව්‍ය ලෝක 22ක දෙවිවරු සම්බන්ධ වුණා මේ දේශනාවට. එදා බුදුරජාණන් වහන්සේ ඉසිපතන මිගදායට එද්දී ඈත තියාම් බුදුරජාණන් වහන්සේ වඩිනවා දැක්කට පස්සේ මේ අය කවුරුත් පිළිගත්තේ නැහැ බුදු වෙලා කියලා. බුද්ධත්වයට පත් වෙලා කියලා. කියන්න ගත්තා ඔන්න භාවනාව පටලගෙන අපි කිව්වා මේ දුෂ්කර ක්‍රියා කරලා විතරයි නිවන් අවබෝධ කරගන්න පුළුවන් කියලා. ඒ දුෂ්කර ක්‍රියාව අතහැරලා ওই පින්ඩපාතේ ගිහිල්ලා ওই දැන් දානි වළඳලා එහෙම ඇඟ හදාගෙන ඔය ඉන්නේ. ගණන් ගන්න එපා කිය කවුරු. ශාක්‍ය වංශික කෙනෙක් නිසා ආසනයක් විතරක් පනවන්න කිව්වා. කවුරුත් විශේෂ සැලකිලි කරන්න එපා කිව්වා. හැබැයි කාටවත් කතිකා කරගත්ත විදිහට ඉන්න බැරි වුණා. කෙනෙක් දුවගෙන ගිහිල්ලා පාසිකුරු පිළිගත්තා. තව කෙනෙක් දුවගෙන ගිහිල්ලා පාදෝවණේ කරන්න පෑන් ගෙනත් තිබ්බා. ආසන පැනෙවෝ ඒ ඔක්කොම උපස්ථාන කරලා දැන් ඔක්කොම වාඩි වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේට කතා කරේ ආයෂ්මතුනි කියලා. ආයෂ්මතුන් කියන්නේ තමන් හා සමාන, තමන්ට වඩා බාල පුංචි කෙනෙකුට කතා කරන ක්‍රමය. බුදුරජාණන් වහන්සේ පුන පුන කියා සිටි ආයෂ්මතුන් කියන්න එපා තථාගතයන් වහන්සේ සම්මා සම්බුද්ධයි කියලා. පිළිගත්තේප නැහැ. තුන්වෙනි වතාවේ බුදුරජාණන් වහන්සේ වදාලා මීට කලින් මම කවදාවත් බුද්ධත්වයට පත් වුණා කියලා කියලා තිබ්බද? අන්න එක්කෙනෙකුට විතරක් විශ්වාසය ඇති වුණා. කොණ්ණඤ්ඤ කියන කෙනාට මතක් වුණා නම් තියෙන දවසේ එක ඇඟිල්ලක් උස්සලා මේ කෙනා නම් ඒකාන්තයෙන්ම බුද්ධත්වයට පත් වෙනවා කියලා කියපු සිදුවීම. අන්නේ සිදුවීම මතක් වෙනවත් සමගම බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධත්වයේ ගැන විශ්වාසය ඇති වුණා. අනිත් හතර දිනාම සැකින් හිටියේ. ප්‍රථම ධර්ම දේශනාව පස් දිනාම ශ්‍රවණය කරා සැකින් වනහපු හතර දිනාටම කිසිම අවබෝධයක් නැහැ. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ධර්මයේ ශ්‍රවණය කරපු කොණ්ණඤ්ඤ හාමුදුරු විතරක් සෝවාන් ඵලයටපත් වුණා. එතකොට අපට පේනවා ධර්මයේ ශ්‍රවණය කරද්දී බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කෙරෙහි හොඳ ගෞරවයකින් භක්තියෙන් මේ ධර්මයේ මම අවබෝධ කරගන්නවා කියන දැඩි අදිෂ්ඨානින් බණහන්නට ඕන. පින්වතුනි අද මම ඔබට මරණය ගැන කරුණු ටිකක් පෙන්වලා දෙන්න කල්පනා කරා. මරණය. දවසක් බුදුරජාණන් වහන්සේ හම්බෙන්න රාත්‍රී මැදියම් කාලේ ආපු දෙවි කෙනෙක් දවසේ පැය දෙකක් දෙවියන්ට වෙන් කරලා තිබ්බා. රාත්‍රී 10ත් 12ත් හැමදාම මේ පැය දෙක වෙන් වුණේ දෙවිවරු වෙනුවෙන් දවසක් බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ආපු දෙවි කෙනෙක් බුදුරජාණන් වහන්සේට ගාතාවක් කියන අච්චෙන්ති කාලා කාලේ වේගෙන් ගෙවිලා යනවා තරයන්ති රත්තිය දවල් රෑ දෙක ඉක්මනින් ගෙවිලා අවසන් වෙනවා වයෝ ගුණං අනුකුබ්බං ජහන්ති මේ සත්‍ය දවසින් දවස වයසට යනවා ඒතම් භයම් මරණේ පෙක්කමානෝ පුඤ්ඤානි කෛරාත සුඛාවහති. මේ දවල් රෑ දෙක ගෙවිලා දවසින් දවස මරණේ කරා ලං වෙන සත්‍යයා මරණේ ඉදිරියේ බය දකිනවනම් ජීවිතේට සැප ගෙනත් දෙන පින් දහම් කරන්න ඕන කියලා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ කියා හිටියා. බුදුරජාණන් වහන්සේ මේ ගාථාව ඒ විදිහටම අනුමත කරයිද නැද්ද? ඔබේ අදහස මොකද්ද? ඒකේ මොකක්ද වැරදි? අච්චින්ති කාලය කාලයේ වේගෙන් ගෙවිලා යනවා ඇත්තද බොරුද ඇත්ත තරයන්ති රත්තියෝ දවල් රෑ දෙක ඉක්මිලා යනවා ඒකත් ඇත්තද බොරුද වයෝ ගුණං අනුකුබ්බං ජහන්ති මේ සත්‍ය දවසින් දවස දවල් රැ ඉක්මිලා වයසට ගිහින් මරණේ කරා ලං වෙනවා. ඇත්තද බොරුද? ඒතම් බයම් මරණේ පෙක්කමානෝ මරණේ ඉදිරියේ බයක් ඇති කරගන්න ඕනේද නැද්ද? මරණේ ඉදිරියේ බය වෙන්න ඕනේ. පුඤ්ඤානි කෛරාත සුඛවහත්ති. මරණය ඉදිරියේ බය වෙන්න කෙනා පින් කරගන්න ඕනේ කියලා. බුදුරජාණන් වහන්සේ ගාථාව වෙනස් කරා. ඒ විදිහටම අනුමත කරේ නැහැ. බුදුරජාණන් වහන්සේ වදාලා කාලයේ වේගයෙන් ගෙවිලා යනවා ඒකත් ඇත්ත. දවල් රැ දෙක ඉක්මලා සත්‍යය දවසින් දවස මරණය කරා ලං වෙනවා ඒකත් ඇත්ත. මරණය ඉදිරියේ බය දකින්න ඕනේ. ඒකත් හරි. හැබැයි මරණ ඉදිරියේ බය දකින්න කෙනා ජීවිතේට සැප ගෙනත් දෙන පින් කරලා හරියන්නේ නැහැ කියලා. මරණ ඉදිරියේ බය දකින්න කෙනා සක්කාය දිට්ඨිය ප්‍රහාණය කරන්න මහන්සි ගන්න ඕන කියලා බුදුරජාණන් වහන්සේ වදා. එහෙනම් මරණ ඉදිරියේ බය දකින්න කෙනා කරන්න තියෙන්නේ මොකද්ද? සක්කාය දිට්ඨිය ප්‍රහාණය කළා සතර අපායෙන් මිදෙන්න මහන්සි ගන්නට ඕන. ඒකයි අනතුරු. දැන් මෙතන ඉන්න හැම කෙනෙක් තුලම තියෙනවා දැන් අපි හිතමු මොකක් හෝ හේතුවක් නිසා ස්වභාවික වීමක් පිපතා ලොකු භූමිකම්පාවක් ලොකු බෝම්බයක් පිපුර මොකක් හරි නිසා අපි සියලු දෙනාම මැරුණා. නිරේ ගෙන යන ආශ්‍රව ඔබ තුල තාම තියෙනවා. තිරිසන් ලෝකේ ඔබ උපදින කෙලෙස් ආශ්‍රව හිත අභ්‍යන්තරේ තියෙනවා. പ്രേත ලෝකේ ඔබව අරගෙන යන ආශ්‍රව තියෙනවා. එතකොට මේ ඉඳගෙන ඉන්න හැම කෙනෙක් තුලම සුවාන් ඵලයටපත් වෙලා නැත්නම් අපායগামী ආශ්‍රව තියෙනවා. අන්න ඒකයි අනතුරු. ඒ අනතුරින් මිදෙන්න අප්‍රමාදීව මහන්සි ගන්න කියන බුදුරජාණන් වහන්සේ. ඔන්න මරණය ගැන මම ටිකක් පෙන්වන්නම්. ඉස්සෙල්ලා ආවිෂ ගැන පෙන්නලා ඉන්න. දැන් එන්න එන්න අපේ ආවිෂ අඩු වෙනවද වැඩි වෙනවද? අඩු වෙනවා. කොච්චර වේගකින් අඩු වෙනවද? බුදුරජාණන් වහන්සේ පහළ වෙනකොට 120යි සාමාන්‍ය ආයු අපේක්ෂණය. ඒ මීට අවුරුදු 2553කට කලින්. ඊට වඩා වැඩිපුර එතකොට ඉන්න පුළුවන්ද බැයිද? හිටියා. බක්කුල මහරහතන් වහන්සේ අවුරුදු 160ක් වැඩ හිටියා. දිවස්ලාභීන් අතර අග්‍රයි අනුරුද්ධ මහරහතන් වහන්සේ. අවුරුදු 150ක් වැඩ හිටියා. ආනන්ද හාමුදුරු මහා කාශ්‍යප මහරහතන් වහන්සේ තුන්වෙනි ධර්ම සංගායනාව කරපු මොග්ගලී පුත්ති සමහරහතන් වහන්සේ අවුරුදු 120 වැඩ සිටියා. එතකොට අද කීයද? අද ලංකාවේ නම් කාන්තාවක ව්‍යායු අපේක්ෂාව අවුරුදු 68යි. පිරිමියෙක්ගේ 69ත් 70ත් අතර. මැද පෙරදිග රටවල් වල 55 64. අප්‍රිකානු රටවල් වල අවුරුදු 35 40 45 අතර ආයු අපේක්ෂාවන් තියෙනවා. ලෝකේ සමස්ත ජනගහණය අරගෙන ඔය කෝටි 650 ඊටත් වඩා ටිකක් වැඩි මේ සියලු දෙනා අරගෙන ආයුෂ මධ්‍යනයක් ගත්තොත් අද තියෙන්නේ අවුරුදු 65 60 65 අතර ආයුෂක්. එතකොට ආයුෂ කොච්චර අඩු වෙලාද? බුදුරජාණන් වහන්සේ පහළ වෙනකොට 120යි මිනිස්සුන්ගේ ආයු අපේක්ෂා. අද 60 ගන්න. හරියටම භාගයකින් මිනිස් ආයුෂ අඩු වෙලාද නැද්ද? අඩු වෙලා. එතකොට දවසින් දවස වේගයෙන් මරණය කරා ලං වෙනවා. ඊටාම සුළු ආයුෂය අදාපට ජීවත් වෙන්න තියෙනවා. මේ අතර මව් කුසේ මැරෙනව අවුරුද්දකට ලක්ෂ 40ත් 50ත් අතර ප්‍රමාණයක් අවුරුද්දකට මව් කුසේ දරුවෝ ලෝකේ මැරෙනවා. ඔය සංඛ්‍යා ලේඛන. ලක්ෂ 60ත් 70කටත් වැඩි ප්‍රමාණයක් මව් කුසල් වල මරනවා ගබ්සා කරලා. එතකොට කෝටිය පයින් ඔක්කොම අවුරුද්දක් ඇතුළත මව් කුසේ මැරෙන මරණ ටික එකතු කරපුවා. ඊළඟට උපදිනකොට මැරෙනවා. ඉපදිනා දවසින් දෙකකින් මැරෙනවා. අම්මලා කෙරි දිදී ඉන්නේ නැති දරුවෝ මැරෙන ඔඩොක්කුවේ. සෙල්ලම් කරන වයසේ මැරෙනවා. තරුණ කාලෙත් මැරෙනවා, මැදි වයසෙත් මැරෙනවා, වයසට ගිහිල්ලත් මැරෙනවා. ඒතර මරණයට වයස ભેදයක් තියෙනවද? නැහැ. මැරෙන්න ස්ථීර තැනක් තියෙනවද? තියෙනවා නම් අන්න බේරෙන්න ක්‍රමයක්. මේ පැත්ත පලාතටවත් නොය ආයින්න පුළුවන්. එහෙම තැනක් නැහැ. නිදි ඇඳේ මැරෙනවා. මහපාරේ මැරෙනවා. ඕනම තැනක ඕනම මොහොතක මරණයටපත් වෙන්න පුළුවන්. ඔන්න මම ඔබට පෙන්නලා දෙනවා මරණාසන්න ස්වභාවය ගැන. දැන් ඔබ හොඳට මේක නුවණින් සිහි කරලා මේ අත්දැකීම අපි හැම කෙනෙකුටම ජීවිතේ යම් දවසක ලැබෙන. ඔන්න පළවෙනි එක. කායික වේදනාවක් දැනෙනවද නැද්ද? දැනෙනවා. මරණේ බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා ආයුස් මාච විඥාන. ශරීරයෙන් කරුණු තුනක් බැහැර වෙනවා මරණයේදී. ආයුෂ අවසන් වෙනවා විඥාණය බැහැර වෙලා යන්නේ උණුසුමත් එක්ක ඒකනේ මැරුණාම සීතල උණුසුම කියන්නේ ශරීරයේ තියෙන තේජෝ ධාතු අපේ ශරීරය හැදිලා තියෙන සතර මහා ධාතුන්ගේ පඨවි ආපෝ තේජෝ ආයෝ මේ තේජෝ ධාතුව මුළු ශරීරේ පුරාම බැසගෙන තියෙනවා මේ තේජෝ ධාතුව බැහැර වෙද්දි විශාල වේදනාවක් ඇතුවයි බැහැර වෙන්නේ ඒක ධර්මයේ මේ විදිහට සඳහන් වෙනවා. අනාථ පිණ්ඩික සිටුතුමා සෝවාන් වෙච්ච කෙනෙක්. මේ සිටුතුමා මරණාසන්න වෙච්ච වෙලාවේ බණ ධර්මය කියන්න ගියා. බණ ටිකක් කියන්න කියලා සාරිපුත්ත මහරහතන් වහන්සේ ආනන්ද හාමුදුරුවනේ. ගිහින් ආනෝ සිටුතුමනි කොහොමද ඔබේ රෝගේ ඉන්නේ නඩුවක් තියනවද වැඩියක් තියනවද සනීප දිවසන්න පුළුවන් දැහුව. අනාථපිණ්ඩික සිටුතුමා මරණාසන්න වේදනාව විස්තර කරන උපමා දෙක තුනකින් කියනවා ස්වාමීනි තියුණු කඹයක් අරගෙන මගේ ඔළුව වටේට වෙලලා ශක්තිමත් පුරුෂයෙක් දෙපැත්තට කිටි කිටි ගාලා අදිනවා වගේ අදිමාත්‍ර වේදනාවක් හිසේ තියෙනවා කියනවා. අපි කියන්නේ ඔළුව පැලෙන්න රිදෙනවා කියලා. ඒ කාලේ උපමාවකින් කියනවා මේ ඔළුව වටේ කඹයක් වෙලලා දෙපැත්තට හිර කරලා අදිනවා වගේ ඔළුව රිදෙනවා කියලා. ඊළඟට කියනවා ස්වාමීනි තියුණු මස් කපන පිහියක් කරා මගේ බඩ තීරු තීරු කපනවා වගේ බඩ ඇතුලේ මේ කුස තුලින් අදිමාත්‍ර වේදනාවක් දැනෙනවායි කියලා. ඊළඟ උපමාව පෙන්වනවා ස්වාමීනි හතර දිනක් මාව අත් දෙකිනුයි කකුල් දෙකිනුයි උස්සගෙන ගිහින් ගිනි අඟුරු වලකට දාලා පුච්චනවා වගේ මුළු ඇඟම දනවයි කියලා. එතකොට ඔය අනාථ පින්ඩික සිටුතුමා මරණාසන්න වේදනාව විස්තර කරන හැටි. එතකොට ඔය වගේ තව බොහෝ දේශනාවල තියෙනවා. ඔය වේදනාව කෙනෙකුට විනාඩියක් දැනෙන්නත් පුළුවන්. තප්පර කීපයක් දැනෙන්නත් පුළුවන්. විනාඩි 5ක් 10ක් දැනෙන්නත් පුළුවන්. පැයක් දෙකක් දැනෙන්නත් පුළුවන්. ඔබ දැකලා නැද්ද සමහරු දවස් ගණන් පණ අදිනවා මැරෙන්නේ නැතුව. ඒ වේදනාවෙන් දඟලනවා, කෑ ගහනවා, පෙරලෙනවා. දවස් ගණන් පණ අදිනවා. එතකොට මරණාසන්න වෙනකොට මේ විඥානයේ බැහැර වෙන්නේ මේ ශරීරයෙන් කායික වේදනාවක් ඇතුව. වේදනානුපස්සනා සතිපට්ඨානේ වඩලා තියෙනවා නම් ඒ වේදනාව තුල හිත පිහිටවන්න පුළුවන්. අන්න වටිනාකම. කායානුපස්සනා වේදනානුපස්සනාව ආදී භාවනාවන් වඩපු කෙනෙකුට කායික වේදනාව තුළ හොඳට හිත පිහිටවලා සිහිමුලා නොවි වේදනාව තුළ හිත එකඟ කරගන්න පුළුවන්. හිත වඩලා නැත්නම් අන්ත අසරණ වෙනවා. ඔන්න පළවෙනි එක. මොකද්ද පළවෙනි එක? කායික වේදනාව තුල අසරණයි. දෙවෙනි එක තමයි සිහි කල්පනාව දුර්වල වෙනවා. මරණාසන්න වෙනකොට සතර සතිපට්ඨානය වඩලා නැත්නම් සිහි කල්පනාව දුර්වල වෙනවා. ඊට පස්සේ දරුවෝ මතක නැහැ වයසට යනකොට. කාපු බීපු දේවල් මතක නැහැ. සමහරුන්ට ඇඟේ ඇඳුමක් තිබ්බද නැද්ද මතකත් නැහැ. සමහරු තමන්ම අසූචි කරලා තමන්ම කනවා. අහලා නැද්ද එහෙම වයසට ගිය අය? මේ හොඳට හිටපු අය. එතකොට ඒ මට්ටමට අන්ත අසරණ වෙනවා. සිහි කල්පනාව නැති වෙනවා. සමහර ලාට ඊටාම ප්‍රසිද්ධ ආචාර්යවරු, මහාචාර්යවරු, වෛද්‍යවරු වෙලා හිටපු අය. රටේ ඉහළම දැනුගත් පුද්ගලයෝ මේ මට්ටමට පැරිච්ච අවස්ථා තියෙනවා. එතකොට පෙර පිනක් නිසා තමයි කෙනෙක්ගේ සිහිය දියුණු නොකලත් භාවනාවක් වැඩුවේ නැත්නම් කලාතුරකින් කෙනෙක් තමයි මරණාසන්න වෙනකොට සිහියෙන් මැරෙන්නේ. සිහි මුලා නොවෙන්නේ පෙර පින බලවත්ව තිබ්බොත් විතරයි. එහෙම නැත්නම් බොහෝ දෙනෙක් මරණාසන්න වෙනකොට සිහි කල්පනාව දුර්වල වෙනවා. ඔන්න දෙවණියෙක්. තුන්වෙනි අනතුර තමයි සිහි කල්පනාව දුර්වල වෙනකොට වට කරගන්නවා ඥාති සංවරයක්. කවුද? අමනුෂ්‍ය ටික. වට කරගෙන අඬ ගහනවා මෙහෙට වරෙන්. මෙහෙට වරෙන් අපි ළඟට වරෙන්. කකුලෙන් අදිනවා, බෙල්ල මිරිකනවා, බය කරනවා. සමහරට වටේ ඉන්න දරුවන්ට පේන්නේ නෑ. නෑදෑයෙකුට දකින්න බෑ. අර සිහිය දුර්වල වෙනකොට, හිත දුර්වල වෙනකොට ඒ දුර්වල වෙච්ච සිහියෙන් ඉන්න කෙනා ඉදිරියේ පෙනී ඉන්න පුළුවන්. ඔබ අහලා නැද්ද ওই වයසකයි කියනවා ආන් අපේ මැරිච්ච බාප්පා පේනවා. අනේ මැරිච්ච තාත්තා ඇවිල්ලා කකුලෙන් අදිනවා මගේ බෙල්ල මිරිකන්න හදනවා. මාව බේරපල්ලා කියලා කෑ ගහන අය අහලා නැද්ද? අමනුෂ්‍යෝ ටික ඇවිල්ලා වට කරගන්න. මම ඒක සිදුවීමක් කියන්නම්. ඔය පිළිම තලාවේ වෙච්ච දෙයක්. එක මහත්යෙක් හිටිය අවුරුදු 65ක විතර කෙනෙක්. රස්සාවක් කරගෙන හිටියා ව්‍යාපාරයක් කරගෙන තමන්ගෙම කියලා. දැන් නිතර නිතර නිදාගන්න ගියාම බෙල්ල මිරිකනවා, කකුලෙන් අදිනවා, මලගිය ඥාතීන් ටික පේනවා. ගෙදර නිතර කිව්ව මෙහෙමයි මෙහෙමයි කියලා ගෙදර කියනකොට ළමයි විහිළු කරනවා. තාත්තට පිස්සු කියවා. ඉතිපිසෝ ගාතාව කියලා නිදාගන්න කිව්වා. කොහොම භූතය කොහෙද ඉන්නේ කිව්වා. කොයි වගේ කී කී විහිළු කර කර හිටියා. දවසක් මේ තාත්තා නිදාගත්තා. උදේ බලනකොට ඇඟ එහෙම ගල් වෙලා. අතපය හොල්ලන්න බෑ. හේ කලුවින් ගිරියා දෙක එහෙම උඩට ගිහිල්ලා. කට ඇරලා කතා කරන්න හදනවා වචන පිට වෙන්නේ. එහෙම අතපය එහෙම පන නැති වෙලා ඉන්න උඩ බලාගෙන. පස්සේ ගෙදර අය බය වෙලා ඉක්මනට වෛද්‍යවරයෙක් ගෙන්නවා මේ වෛද්‍යවරයා බල්ලා කියලා තියෙනවා මේ මොළේ ස්නායුවක් දුර්වල වෙගෙන එනවා. ඒ නිසා බෙල්ලෙන් පල්ලෙහා ඔක්කොම පණ නැති වෙලා ඉක්මනට ස්පිරිතාලයකට ඇතුල් කරන්න කොළඹ එක් යන්න කියලා. ඔන්න එක වෛද්‍ය උපදේශක්. ඊට පස්සේ දන්න මාමා කෙනෙක් සිංහල වෛද්‍යවරයෙක් ගෙනහලා එයත් බල්ලා කියලා තිනවා මේ අංශභාගයට එන්නේ බෙල්ලෙන් පල්ලෙහා ඔක්කොම පණ නැතුව මේ අංශභාගය කැඩිලා කියලා. ඔන්න තව වෛද්‍යවරයෙක්. තව පඬිතෙක් ඇවිල්ලා කියලා මේ කෝමා කියලා තත්වයකටපත් වෙගෙන ඉන්නේ කියලා. දැන් ওই එක එක උපදේශ දැන් මේ පුතෙක් මගේ ඉස්සර නුවර භාවනා වැඩසටහන් වලට ඇවිල්ලා තිබුණා. මෙයා මට කතා කරා. කතා කළා කිව්වා "හාමුදුරනේ මෙන්න මෙහෙම තත්ත්වයක් ඇති වෙලා දැන් දවස් දෙකක් තිස්සේ මෙහෙමයි. මොනවා හරි දියර වර්ගයක් කටට දානවා. කිරි වගේ මොනවා හරි එච්චරයි. කතා කරන්න බෑ. කතා කරන්න දඟලනවා වචන පිට වෙන්නේ මට කිව්වා "හාමුදුරනේ මෙන්න මෙහෙමයි මේ දැන් ස්පිරිතාලට යවන්න හදනවා. ගිහිල්ලා ඔපරේෂන් කරයි දන්නෙත් නැහැ. මොකද කරන්නේ? මෙන්න මෙහෙම තාත්තා දවස් ගාණක්ම මෙහෙම කීවයි කියලා. මං කීවා ඉස්සෙල්ලා අපිට එපා කියන්න බෑනේ. මං කිව්වා එහෙනම් පුතේ ඉස්සල්ලා ඔයාලා පිරිත් ටිකක් කියන්න කියලා තාත්තට කියන දේ ඇහෙනවද කියලා ඇහෙනවා හාමුදුරනේ කියලා. මං කිව්වා එහෙනම් ওই කීප දිනක් එක්ක එකතු වෙලා එක්ක දන්න හාමුදුරු කෙනෙක් කවුරු හරි ගෙන්න ගන්න. තාත්තට ඇහෙන්න කනට කරලා හොඳට පිරිත් ටිකක් කියන්න කියලා ওই තුන් සූත්‍රය කියන්න කිව්වා. මුකුත් වෙනසක් වෙනවද කියලා බලන්න කිව්වා. මේ පුතා ඊට පස්සේ ගෙදර ඒ දෙතුන් දිනෙකුත් එක්ක පිරිත් පොතක් අරගෙන තාත්තා ළඟ ඉඳගෙන තාත්තාගේ අත් දෙකත් අල්ලලා තිබ්බ තියාගන්න බෑ වැඳ ගන්න. එහෙම පණ නැතුව ඇදගෙන වැටෙනවා. ඊට පස්සේ ඉතිපිසෝ ගාථාව කියලා රතන සූත්‍රයේ ගාථා දෙකක් කියාගෙන යද්දී එක පාට වැඳගෙන ඇඳේ ඉඳගෙන තියෙනවා. විසි වෙලා වගේ. දැන් දරුවෝ ටික බය වෙලා අනේ තාත්තේ කතා කරන්න තාත්තේ මොකද වුනේ? දැන් දවස් දෙකකට පස්සේ මේ ඉඳගත්තේ ඇඳේ වැඳගෙන. කතා කරන්න මොකද වුනේ කියලා අනේ පුතේ අපේ මැරිච්ච තාත්තයි මැරිච්ච බාප්පයි එහා ගෙදර මැරිච්ච අර විල්බටයි නම් ගානක් කීවලු. මුන් ඔක්කොම මගේ පපුවේ නැගලා බෙල්ල මිරිකගෙන හිටියේ කියලා මේ දවස් දෙකම. උඹලා පිරිත් කියනකොට පැනලා දිව්වයි කියලා. පිරිත් නවත්තලා ආයි ටික වෙලාවක් යනකොට ආයි වගේ. ආයි පිරිත් කියනකොට අර වගේ පැනලා දුවනවා. බලන්න අර මරණාසන්න වෙනකොට සිහි කල්පනාව දුර්වල වෙනකොට අමනුෂ්‍ය ගොදුරු කරගන්න බලනවා. ඒ තමයි ඊළඟ අනතුර. එතකොට දැන් අනතුරු තුනක් වෙනවා. පළවෙනි එක මොකද්ද? මරණාසන්න කෙනා කායික වේදනාවක් තුල අන්ත අසරණ වෙනවා. දෙවෙනි එක සිහි කල්පනාව මුලා වෙනවා. තුන්වෙනි එක සිහිය දුර්වල වෙනකොට සමහරවිට අමනුෂ්‍ය ගොදුරු කරගන්න උත්සාහ කරනවා. හතරවෙනි එක තමයි කරපු අකුසල් සිහි වෙනවා. චිත්‍රපටි පේනවා වගේ මේවා පේනවා මතක් වෙනවා ඊට පස්සේ. ජීවත් වෙලා ඉන්නකොට තමයි ඔක්කොම කයිවාරු ගන්න. බලන්න ඉපැ චාන්දිකා මැරුණොත් මැරෙන්නේ එකපාරයි කියන්නේ මරාගෙන මැරෙන්නේ එහෙමයි ඉන්නේ. හැබැයි මරණාසන්න වෙලාවේ වෛද්‍යවරුන්ටත් වදිනවා, ගෙදර වැඩකාරීන්ටත් වදිනවා. අනේ බුදු ડોක්ටර් මට නම් මැරෙන්න බෑ, මාව බේරපල්ලා. ළමයින්ටත් වදිනවා. කරපු අකුසල් සිහි වෙනවා චිත්තපටි පේනවා වගේ පේනවා. බුදුරජාණන් වහන්සේ පෙන්වනවා මේ ලෝකේ හැම මිනිස්සෙකම අවස්ථා හතරකදී අන්ත අසරණයි කියලා. මාතා පුත්තබයි සූත්‍රය තියෙනවා දෙමව්පියන්ට නෑදෑයෙකුට බේරන්න බෑ කියලා. බුදුරජාණන් වහන්සේ වදාළ ජරා, ව්‍යාධි, විපත්, මරණ. ලෙඩක් දුකක් හැදිලා කර කියා ගන්න බැරුව එක්තැන් වුණාට පස්සේ ওই කයිවාරු ඔක්කොම ඉවරයි නේද? ඉවරයි. අන්ත අසරණයි. වයසට ගිහිල්ලා නැකිට ගන්න බැරුව උත්පල වෙලා ඉන්නකොට අසරණයිද නැද්ද? අසරණ. විශාල විපත් ඉදිරියේ අන්ත අසරණයි. බලන්න සුනාමි වගේ විපත් ඉදිරියේ අසරණ වෙච්ච හැටි. අන්ත අසරණ වෙනවා. ඊළඟට මරණ මංචකේ හැම කෙනෙක්ම අන්ත අසරණයි. එතකොට ඔන්න හතරයි. මරණාසන්න කෙනා පළවෙනි එක කායික වේදනාවක් තුල අන්ත අසරණ වෙනවා. දෙවෙනි එක සිහි කල්පනාව මුලා වීමේ ඉඩ කඩ වැඩි. සිහිය දුර්වල වෙනකොට දරුණු අමනුෂ්‍ය ඥාති අමනුෂ්‍ය වට කරගෙන ඇද ගන්න බලනවා තමන්ගේ ගොඩට. හතරවෙනි එක කරපු අකුසල් සිහි වෙනකොට විශාල බයක් තැති ගැනීමක් ඇති ඔය හතරටම වඩා දරා ගන්නම බැරි වේදනාව තමයි Papua ඇතුලෙන් නගිනව බුර බුරා නගිනව ගින්දරක්. මොකද්ද ඒ? ධර්මයේ මේකට කියන්නේ පිය විප්පයෝගෝ දුක්ඛෝ කියලා. ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුක. දරුවෝ ටික අතහැර ගන්න බැරුව. ස්වාමියා බිරිඳ අතහැර ගන්න බැරුව. ගෙවල් දොරවල් ඉඩකඩම් හරිහම්බ කරගත් දේවල් ටික අතහැර ගන්න බැරුව. තමන් ගොඩනගාගත්ත ලෝකය අතහරින්න වෙනකොට ඒවා අතහැර ගන්න බැරුව ඇති වෙනවා ගින්දරක් පපුව ඇතුලේ. දැන් ඔබට මම සාමාන්‍ය උදාහරණයක් පෙන්නන්නේ අපි ගමු මෙහෙම. මෙතන ඉන්න හැම කෙනෙකුටම අත්දැකීම් ඇති ඕන තරම් තමන් බොහෝම ආදරෙන් හිතවත්කමෙන් හිටපු කෙනෙක් මැරිලා. මැරිච්ච නැති අය ඉන්නවද? අර තිසා ගෞතමීට වගේ අබවත් හොයන්න යවන්නේ. එහෙම නැහැ හැමෝගෙම කවුරු හරි මැරිලා තියෙනවා. එතකොට ඔබ දැන් කල්පනා කරලා බලන්න ඔබේ තැනට යන්න බලන්න ඔබ හිතන්න ඔබේ දැන් එහෙම ආදරෙන් හිටපු කෙනෙක් මැරුණා කියලා ආරංචි ඉස්සරලා ඔබේ කනට වැටෙනකොට මොන වගේ හැඟීමක්ද ඔබට ඇති වුනේ හිතන්න මොන වගේ දෙයක්ද හිතුනේ? බඩ පපුව පත්තු වෙලා යන්නේ නැද්ද? ඇඟම හිරි වැටෙනවා. සමහරු කලන්තේ හැදිලා ඇදගෙන වැටෙනවා. සමහරු ඉක්කි ගහ අඬනවා. සමහරු ඔළුව ගහ ගන්නවා බිත්තිවල. එතකොට දැන් ඔබ මෙහෙම හිතන්න. දැන් දරුවෝ 10 දෙනෙක් ඉන්නවනම් නෑදෑ හිත මිතු 100ක් විතර ඉන්නවනම් ඒ අනිත් ඔක්කොම ජීවතුන් අතර ඉන්නේ නැද්දි ඔබේ ගෙවල් දොරවල් ඉඩකඩම් ඔක්කොම තියෙද්දි ඔබේ හිතවතෙක් ඔබ ආදරය කරන කෙනෙක් එක්කෙනෙක් නැති වුණා කියන ආරංචියට ඔබට ඒ තරම් වේදනාවක් ගින්දරක් බඩපපුව ඇතුලෙන් පත්තු වෙනවා. එතකොට ඒ තරම් දුකක් ඔබට දැනෙනවා නම් එක්කෙනෙක් නැති වුණාම මරණාසන්න කෙනා දරුවෝ 10ක් හිටියොත් 10ම අතහරින්න ඕන. නෑදෑ හිත මිත්‍රයෝ 100ක් නම් 100ම අතහරින්න ඕන. ගෙවල් දොරවල් ඉඩ කඩන් යාන වාහන හරිහම්බ කරපු දේවල් මුළු ලෝකයේ තුල ගොඩනගපු සියල්ල සිහින ඔක්කොම අතහරින්න වෙනවා. යන්නේ කොහෙද කියලා දන්නෙත් නැහැ. එතකොට ඔබට දැනෙච්ච වේදනාව වගේ සිය දහස් ගුණයක වේදනාවක් දැනෙන්න කාටද? මරණ මංචකේ ඉන්න කෙනාට. එයාට තමයි දරා ගන්න බැරි පුදුමාකාර වේදනාවක් දැනෙන්නේ. එතකොට ඔන්න ඔය වගේ දැන් ඔය ඔක්කොම කැටි කරලා ගන්න ඔන්න මරණාසන්න වෙනකොට අපි හැමෝටම ওই தත්ත්වය උදා වෙනවා. කායික වේදනාව තුල අසරණයි. සිහි මුලා වීමේ අනතුරක් තියෙනවා. සිහි කල්පනාව දුර්වල වෙනකොට දරුණු අමනුෂ්‍ය ගොදුරු කරගන්න උත්සාහ කරනවා එහෙ. කරපු අකුසල් සිහි වෙනකොට අසරණ වෙනවා. ඊළඟට අතහැර ගන්න බැරුව පපුව ඇතුලෙන් පත්තු වෙන ගින්දර දුක ඒව ඉදිරියේ කෙනෙක් මරණාසන්න වෙනකොට ධර්මඥානයක් නැති මෝඩිය රැලක් වට වෙනවා. වට වෙලා කෑ ගහගෙන ඇඟට පයින්නවා. දාලා යන්නේ ඉපෝ කියාගෙන. ඒක හතුරුකමක් නෙමෙයිද? එයාට පුළුවන් ද හා හා මං ඉන්නම් කියලා ඉන්න. පුළුවන්කමක් නැහැ. එතකොට අර තරම් වේදනාවකින් පත්තු වෙන කෙනෙක් මරණාසන්න මොහොතේ ධර්මඥානයක් නැති දරුවෝ ටික වට වෙලා හූ කියාගෙන කෑග ගහ හඬන්න ගත්තොත් මොකද වෙන්නේ? අර පුද්ගලයා තවත් අසරණ වෙනවා. සමහරු ඇඟ හොල්ලනවා. කතා කරන්න කතා කරන්න දාලා යන්න ඉපෝ කියලා අඬාගෙන ඇඟට පයින්නවා එක්ක. කොණ්ඩේ කඩාගෙන හූ කියාගෙන ඇඟට පයින්නවා. තැරිලා මැරෙට්ටි ඊට පස්සේ. කමාරු කලන්තය ඇදිලා එහෙම අර ලෙඩා ගැඟ උඩට වැටෙනවා. ඊට පස්සේ මේ ඇත්ත මම මේ කියන්නන්නේ. ලංකාවේ නම් මෙහි නම් කියෙච්චර නෑනේ. ලංකාවේ නම් ඊට පස්සේ එතනින් එහාට බොරුව යන්නේ. ඊට පස්සේ මැරුණට පස්සේ අර මලගෙදර එන අයට බොරු ගොඩාක් කියනවා අනේ ඊයේ රෑ හීනෙන් දැක්කා කියනවා දිවි කෙනෙක් වගේ. අමු බොරුව. අපේ අම්මා දිව්‍යාංගනාවක් වගේ පෙවුණයි කියනවා. හැබැයි හොයන්න පුළුවන් දරුවම දන්නවා දරුව දෙමව්පියන්ට ධර්මයේ සලකලා නැත්නම් එදා මං කියලා දුන්න ධර්මයේ සලකන හැටි. සද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා. අන්න දෙමව්පිය තුළ ඇති කරන්න ඕනේ ගුණධර්ම පහ. එතකොට තමන් ඒ ಗುಣධර්ම ඇති කරලා නැත්නම් අර කොයිතරම් බොරු කිව්වත් හොයන්න ක්‍රමයක් තියෙනවා කොහොමද හොයාගන්නේ මිනිය වල්ලලා දවස් 6 7ක් යනකොට දැන් නෑදෑයෝ ටික කට්ටිය යනවා යන්නේ ගෙවල් දොරවල් වලට ඊට පස්සේ ගෙදරයි තනි වෙනවා ඊට පස්සේ දොර මුල්ල බලන්න බයයි ඇඳ අස්සට ඉබෙන්න බයයි පිළිකන්නට තනියෙන් යන්නේ කරුවල වැටුනහම එළිය වැසිකිළියක් තියෙනවා තුන් හතර දිනක් එක්ක ගිහිල්ලා වටේ තියලා ඇතුළට යන්නේ. ඒ මොකටද? අර දෙවියන්ට බයයි. ඊට පස්සේ කාට හරි ලෙඩක් දුකක් හැදුනොත් කාට දැඟිල්ල දික් වෙන්නේ? අර අම්මා තාත්තට. මේකුම් මැරිලත් අපට කරදරේ කියලා ඊට පස්සේ බයි. එතකොට මේ කියපු ඉරණම අපි ධර්මයේ දියුණු නොකොලොත් අපි හැම කෙනෙකුටම අත් වෙනවා. ඒ නිසා hina වුණා වගේ නෙමෙයි. අපි හැම කෙනෙකුටම ඔය ඉරණම අත් වෙනවා අපි ධර්මයේ දියුණු කරලා නැත්නම්. ඔබ කැමතිද ඔබේ දරුවෝ මුණුබුරුව සහෝදරයෝ බයිනවට මෙවුම් මැරිලත් අපට කරදරේ කියලා? කවුරුත් කැමති නැහැ. ඒ නිසා ජීවත් වෙලා ඉන්න කාලේ අප්‍රමාදීව අර කරුණු පහ දියුණු කරගන්න ඕන. සද්ධාව, සිල්වත්කම, ධර්මඥානෙ, ත්‍යාගය, ප්‍රඥාව. ඔන්න බලන්න ප්‍රඥාවන්තව කොහොමද මරණාසන්න කෙනෙක් ඉදිරියේ කටයුතු කරන්නේ? අංගුත්තර නිකායේ තියෙන නකුල මාතා සූත්‍රය. නකුල මාතා නකුල පිතා කියන්නේ බොහෝම ආදරෙන් ජීවත් වෙච්ච දෙන්නේ. ධර්මයේ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ දෙන්න ගිහි ශ්‍රාවකයන්ට ආදර්ශයක් කරගන්න කියන පෞල් ජීවිත ගත කරන අයට. මේ දෙන්න තුලම සම සද්ධා, සම සීල, සම ත්‍යාග, සම ප්‍රඥා තිබ්බයි කියනවා. ඉතින් මෙච්චර ආදරෙන් හිටියත් අවබෝධයෙන් තමයි ජීවත් වුනේ ධර්මයේ දියුණු කරා. හදිසියෙම ලෙඩ රෝග වෙලා අසනීප වෙලා අර ස්වාමියා මරණාසන්න වුණා. නකුල පිතා කියන ස්වාමියා මරණාසන්න වුණා. දැන් ආදරෙන් හිටියා කියලා බිරිඳ කෑ ගහගෙන හෝ කියන ඇඟට පැන්නේ නැහැ දාලා යන්න ඉපෝ කියලා. ඔන්න බලන්න බුද්ධිමත් බිරිඳක් කටයුතු කරන හැටි. නකුල මාතාව තමන්ගේ බිරිඳ ළඟ ඉඳගෙන ස්වාමියාගේ හිත පිහිටවපු හැටි ධර්මයේ සඳහන් වෙනවා පියවරෙන් පියවර. ඉස්ලාම කියනවා පෙම්බර සැමිය අපි ගොඩාක් ආදරෙන් ජීවත් වුණා. අපි ධර්මයේ දියුණු කරා. දැන් ඔබ අසනීප වෙලා ඔබ මරණාසන්න වෙලා බොරු කියන්නේ ඇත්ත தත්ත්වය කියනවා. ඒ නිසා මේ විදිහට සිහි කරන්නයි කියනවා. ඔබට හිතෙන්න පුළුවන් ඔබ මැරුණාට පස්සේ මට මේ ගෙවල් දොරවල් වල වැඩ කරගන්න බැරි මේ වතු පිටි වල වැඩ කටයුතු කරගන්න බැරි වෙයි. මට හරියට මේ දරුවන්ට සලක ගන්න විදිහක් නැති වෙයි කියලා මේ ගෙවල් දොරවල් ඉඩකඩම් මේ භෝග සම්පත් කෙරෙහි ආසාවෙන් නම් මැරෙන්න එපා කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ තණ්හාවෙන් මැරෙන අයට බුදුරජාණන් වහන්සේ නිඳා කරලා තියෙනවා. ඒ නිසා පෙම්බර සැමිය යම් ඇල්මක් තියෙනවා නම් මේ භෞතික දේවල් ගැන මේ ගෙවල් දොරවල් ඉඩකඩම් ආදී භෝග සම්පත් ගැන මේ වෙලාවේ ඒ සියල්ල හිතින් අතහැරලා සුගතියේ හිත පිහිටවන්න කියන ඔන්න පළවෙනි අවවාද. ඊළඟට බිරිඳ කියනවා පෙම්බර සැමිය ඔබට හිතෙන්න පුළුවන් ඔබ මරණයටපත් වුණාට පස්සේ මට මේ දරුවන්ට කන්න අදින්න දෙන්න බැරි වෙයි දරුවන්ට සලක ගන්න විදිහක් නැති වෙයි කියලා පසුතැවි තැවි නම් මැරෙන්න එපා කියලා. ඒ කාලේ තිබ්බ රැකියාවල් කියනවා මට හොඳට ලොම් කටින්න පුළුවන් මට කපු කටින්න පුළුවන් මම වෙනදටත් වඩා හොඳට රස්සාවක් කරලා හොඳට හම්බ කරගෙන මේ දරුවන්ව පෝෂණය කරන්න. ඒ නිසා දරුවෝ ගැන හිත හිතා මැරෙන්න එපා කියන. බුදුරජාණන් වහන්සේ නිඳා කරනවා කියනවා තණ්හාවෙන් මේ කාමයන් ගැන ආසාවෙන් මැරිලා දුගතිය යන අයට. ඒ නිසා පෙම්බර සැමිය මේ දරුව ගැන හෝ මම ගැන හෝ යම් මැල්මක් තියෙනවා නම් ඒකත් අතහැරලා සුගතියේ හිත පිහිටවන්නේ කියන. ඔන්න දෙවනි අවවාදය. පළවෙනියට ගෙවල් දොරවල් ඉඩ කඩන් ආදී භෝග සම්පත් වලින් හිත මිදෙව්වා. දෙවනියට කියනවා දරුව ගැන යම් මැල්මක් තියෙනවනම් ඒකත් අතහැර ගන්න. ඊළඟට කියනවා දැන් ඒකව සැකයින කොච්චර ආදරෙන් හිටියා කියනවා ඔබට හිතෙන්න පුළුවන් මම ඔබ මැරුණාට පස්සේ මම වෙන මිනිසෙක් එක්කවත් යයිද. එහෙම හිතන්න එපා කියන ඔබ දන්නවා ඔබත් මාත් මේ තරම් කාලයක් ධර්මයේ දියුණු කරා Brahmachari ජීවිත ගත කරා ඒ නිසා ඔබට මම පොරොන්දු වෙන ඔබ මරණයටපත් වුණාට පස්සේ මම Brahmachariවම ධර්මයේ දියුණු කරගෙන සීල සමාධි ප්‍රඥා වඩමින් ගිහි ජීවිතය ගත කරන මේ දරුවෝ හදාගෙන ඒ නිසා එවැනි සැකයක් තියෙනවා නම් ඒකත් හිතින් අතහැරගෙන සුගතියේ හිත පිහිටවන්නේ කියලා. ඔය විදිහට අර කාමයන්ගෙන් හිත මුදවලා ඊට පස්සේ මේ බිනිඳ ළඟ ඉඳගෙන ඒ ස්වාමියාගේ හිතේ සිහි කරවන ඔබට මතකද ඔබත් මාත් සද්ධාව දියුණු කරපු හැටි. සීල් සමාදන් වුණා. ධර්මඥානය ඇති කරගත්තා. ත්‍යාගයේ ප්‍රඥාව වැඩි වර්ග ගුණ ධර්ම පහ සිහි කරනවා. සද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා. මේ පහ ගැන සිහි කරවලා සුගතියේ හිත පිහිටවන්න කියලා උපදෙස් දෙනවා. දිව්‍ය ලෝකෙක හිත පිහිටව ගන්න කියලා. දැන් බලන්න බිරිඳ මරණාසන්න ස්වාමියා ළඟට ඇවිල්ලා මේ ගෙවල් දොරවල් දරුමල්ලු කාමයන් ගැන තියම් ඇල්මක් තියෙනවා නම් ඒක අතහැරලා සුගතියේ හිත පිහිටවන්න කියලා සද්දා සීල සුත ත්‍යාග ප්‍රඥා ගැන කියලා දෙනවා. අන්න ආදර්ශමත් බිරිඳක්. නමුත් මේ ස්වාමියා බැරුන්නේ අන්තිමට ලෙඩ වෙලා මරණාසන්නම වෙලා ඉඳලා කොහොම හරි බේරුණා. බේරිලා දැන් බොහොම අමාරුවෙන් හිමින් හිමින් ගියා බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය බේස කලාවනේ. සුන්සුමාරගීර කියන නුවර බේස කලාවනේ. ගිහිල්ලා කියන ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම මරණාසන්න වෙච්ච වෙලාවේ මම ලෙඩ වෙලා හොඳටම අමාරු වෙච්ච වෙලාවේ මගේ බිරිඳ මගේ ළඟ ඉඳගෙන මේ මේ විදිහට කරුණු කිව්වා. ස්වාමීනි මට නම් ලාභයක්මයි කියලා. බුදුරජාණන් වහන්සේ වදාලා නකුල පිත ගෘහපතිය ඔබේ බිරිඳ ඔබට ලාභයක්මයි කියලා. ඒ වෙලේ තමයි බුදුරජාණන් වහන්සේ සිහිපත් කරේ ඔබේ බිරිඳ කාමරාග පටික කියන සංයෝජන ප්‍රහාණය වෙලා සුද්ධාවාස බ්‍රහ්ම ලෝකයේ උපදින ස්වභාවයෙන් යුක්ත අනාගාමී ඵලයට පත්වෙච්ච කෙනෙක් කියනවා. ඒ නිසා ඔබට ලාභයක්මයි කියනවා. එතකොට මෙච්චර එකට ජීවත් වෙනවා ධර්මයේ දියුණු කරනවා නමුත් ස්වාමියාවත් දැනගෙන හිටියේ නෑ බිරිඳ මේ මාර්ගඵලයක ඉන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ තමයි සිහිපත් කරේ. එතකොට බලන්න අන්න කෙනෙක් මරණාසන්න වෙනකොට කටයුතු කරන්න ඕනේ ආකාරය. කෙනෙක්ගේ ජීවිතයේ අවසාන වටිනාම මොහොත තමයි මරණ මංචකය. මැරුණට පස්සේ සලකලා වැඩක් තියනවද? ඊට පස්සේ කරන්න පුළුවන් දෙයක් නැහැ. ওই පෙරේත ලෝකයක වගේ හිටියොත් තමයි පින් ගන්න බලාපොරොත්තුෙන් ඉන්නවනම් ওই පින් ටිකක් දීලා යම්කිසි සැපයක් ලබා දෙන්න පුළුවන් ඒකත් මේ වගේ. දවසක් සාරිපුත්ත මහරහතන් වහන්සේ පිණ්ඩපාත යනකොට ඇට සැකිල්ලක් වගේ කෙනෙක් දැක්කා. සාරිපුත්ත හඳුර බැලුව මේ මොකක්ද? බලනකොට ඇඟේ මස් කෑලි තැන් තැන් වලින් එල්ලෙනවා. ඇට සැකිල්ලක් විතරයි පේන්නේ. උණ්ඩි වෙලා හිටිය ඇඟේ ඇඳුනොත් නැහැ. සාරිපුත්ත හඳුරව කවුද මේ? කවුද කියලා. අනේ ස්වාමීනි ඔබ වහන්සේගේ අම්මා කීව ආත්ම පහකට කලින් සාරිපුත්ත හාමුදුරුව බැලුව නුවණින් විමසලා ඇත්තද බලනකොට ඇත්ත. එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ආත්ම පහකට කලින් අම්මා වෙලා හිටපු කෙනා දැන් මැරිලා ප්‍රේතියක්. එතකොට ඒ කාලේ මැරිලා ප්‍රේතියක් තාම අවුරුදු දහස් ගාණක් പ്രേත ලෝකේ දුක් විඳිනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේව ප්‍රේතිය මොනවද මකින් බලාපොරොත්තු වෙන්නේ අනේ ස්වාමීනි කන්න බොන්න දෙයක් නැtei කියෝ. මොනවද ඇහුවා මෙච්චර කාලයක් කාලා බීලා හිටියේ. ඔන්න බලන්න අමනුෂ්‍යයන්ගේ කෑම බීම. දිග ලිස්ට් එකක් කියාගෙන යනවා. මේක පේතවත් විතින සාරිපුත්ත මාතා පේතවත්. කියනවා ස්වාමීනි අපේ ආහාර තමයි කියව මේ පිරිමින්ගේ කාන්තාවන්ගේ ශරීර වලින් ගන්න නොයේක් අසෝචි වර්ග දහඩිය, මුත්‍ර, කෙල, සෝටු සේම්. දරුව ලැබෙනකොට ගලන ගැප් මල. මිනි පිච්චෙනකොට උතුරලා යන උරුණු තෙල්. මේවා තමයි කිව්ව අපි කන්නේ බොන්නේ. මේවැයි තියෙන යුෂ උරා බොනවා කිය. කොච්චර මේවා ආහාර කරගත්තත් සාපිපාසාව නම් නැති වෙන්නේ නැත්තේ කියෝ. අනේ ස්වාමීනි පින් ටිකක් අනුමෝදන් කරන්නයි කියෝ. ඉතින් සාරිපුත්ත මහරහතන් වහන්සේ එදා දවසේ පින්ඳ පාතේ වැඩම කරලා උන්වහන්සේට ලැබිච්ච දාන ටික අරගෙන ඇවිල්ලා ආරාමේ හිටපු අනිත් හාමුදුරුවන්ට බෙදුවා. පින්ඳ පාතෙන් ලැබිච්ච ටික අනිත් අයට තමන්ගේ පාත්‍රයට ලැබිච්ච දාන ටික අනිත් හාමුදුරුවන්ට ටික ටික බෙදුවා. බෙදලා ඉවර වෙලා ඒ පින අනුමෝදන් කරා මේ දානේ ලැබෙන පින මීට ආත්ම පහකට කලින් මගේ අම්මා වෙලා ඉඳලා പ്രേත ලෝකෙ ඉපදිලා ඉන්නේ പ്രേතියට අනුමෝදන් වෙලා සූපත් වේවා කියලා පින් අනුමෝදන් කරා. ආයි දවස් කීපයකට පස්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ පිණ්ඩපාතේ වඩිනකොට අර പ്രേතිය පෙනී හිටියා ඊට වඩා හාත්පසින්ම වෙනස්. අර පින් ලැබිලා ආහාර පහළ වෙලා වස්ත්‍ර පහළ වෙලා බොහෝම සැපසේ ඉන්න ශරීරයක් ඇතුව පෙනී හිටියා. පෙනී ඉඳලා කිව්වා මේ ස්වාමීනි ඔබ වහන්සේට පින් අයිති වෙනවා. ඔබ වහන්සේ අනුමෝදන් කරපු පිනෙන් මං දැන් සාපිපාසා නැතුව මට දැන් ආහාර වස්ත්‍ර පහළ වෙලා තිනවා මං සැපසේ ඉන්නවා කියලා අනන්න ගත්තා. සාරිපුත්ත මහරහතන් වහන්සේ යන ප්‍රීතිය තවත් මොනවද මගෙන් බලාපොරොත්තු අනේ ස්වාමීනි මට තව අවුරුදු 5යි කිව්වා මේ പ്രേත ලෝකේ ආයුෂ තියෙන. අවුරුදු 5කින් මම මේ പ്രേත ලෝකෙන් චුත වෙලා මහා නිරේ උපත කරා යනවා. ස්වාමීනි මහා නිරේ සත්‍යයන් විඳින දුක මට පේනවා මෙතනට. ඉතින් මේ මහා නිරේ ස්වභාවය විස්තර කරන මේ පැත්තෙන් ගිනි දැල්ලෙනවා මෙහෙම සත්‍යු දුක් විඳිනවා පිච්චෙනවා කෑ ගහනවා විලාප දෙනවා. ස්වාමීනි මමත් තව අවුරුදු 5යි പ്രേත ලෝකේ ඉන්නේ මේ මහා නිරේ උපත කරා යන ඔබ හස්සිට මාව බේර ගන්න බෑ කියලා අඬන්න ගත්තා. මේකට සාරිපුත්ත මහරහතන් වහන්සේට බේර ගන්න බෑ. කරන්න දෙයක් නෑ. තම තමන් කරගත් කර්මවල විපාක ඒ ඒ ලෝකවලදී ඒ ඒ සත්‍යයන් භුක්ති විඳිනවා. එතකොට ප්‍රඥාවන්තයන් අතර අග්‍ර වුණත් අග්‍ර ශ්‍රාවක කෙනෙක් වුණත් ඒතරම් ගුණ ඇති රහතන් වහන්සේ නමක් වුණත් බේර ගන්න පුළුවන් වුණාද? එහෙම පුළුවන්කමක් නැහැ. പ്രേත ලෝකෙක ඉන්නේද්දී පින් බලාපොරොත්තු වෙනවා නම් පින් ටිකක් අනුමෝදන් කරලා යම් කිසි සැපයක් ලබා දෙන්න පුළුවන් ඒ ඉන්න ජීවිතය තුළ විතරක්. බලන්න දැන් එතකොට දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් එහෙන් ප්‍රේතයට බලපුවහම අපිටත් වඩා හැකියාවක් තියෙන අනාගතෙත් පේනවා. ප්‍රේතය සමහර අමනුෂ්‍ය ඉන්න අනාගතේ පේනවා. කෙනෙක්ගේ හිත කියවන්න පුළුවන්. එවැනි හැකියාවක් තියෙන අමනුෂ්‍ය ගැන ගොඩාක් විස්තර තියෙන දේශනාවල. ඒ අනාගතේ පේන්නේ පිනක් හින්දා නෙමෙයි. කර්මයේ විඳවන්න. දැන් අර ප්‍රේතියට අනාගතේ පේනවා තව අවුරුදු 5කින් නිරේ උපදිනවා කියලා. එතකොට සතුටු වෙවි ඉන්නවද බොහොම සන්තෝෂෙන් හරි හරි තව දවසයි තව දවසයි කිය කිය. එල්ලුම් ගහට නියම වෙච්ච මිනිස්සයා දවසින් දවස දිනේ ලං වෙනකොට කොහොමද ඉන්නේ? ඒ ගැන සිහි කර කර සිහි කර කර දුක් විඳිනවා. ඒ වගේ තමයි අර අවුරුදු පහකින් නිරේ උපදිනවා කියලා දකින අමනුෂ්‍යයා ඒ දිනේ ලං වෙන්න ලං වෙන්න දවස ගෙවෙන්න ගෙවෙන්න විශාල බයකින් තැති ගැනීමකින් අර කර්මය විඳවනවා. එතකොට ඒ වගේ ඒ ඒ අකුසල් විඳවන්න තමයි ඒ ඒ හැකියාව ඒ අමනුෂ්‍යයන්ට පිහිටන්නේ. එතකොට ඒවා පිනට ලැබෙන මේ ඊර්දිමේ හැකියාවක් නෙමෙයි. ඒ නිසා පින්වතුනි කෙනෙකුගේ ජීවිතේ වටිනාකම තියෙන්නේ මේ මනුස්ස ජීවිතේ ආවිෂ රැඳිලා තියෙන තාක්කල් විතරයි. ඊට පස්සේ මේ හුස්ම ටික ගියාට පස්සේ ඊට පස්සේ ජීවිතේ වටිනාකමක් නැහැ. ඊට පස්සේ මලකුණකට මොනවා කරත් දැන් අර මහා නාම සූත්‍ර බුදුරජාණන් වහන්සේ පෙන්වනවා මහා නාම සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා දියුණු කරපු කෙනා මරණින් මත්තේ නින්දෙන් පිබිදියා වගේ දිව්‍ය ලෝකෙ උපදිනවා. එයා දිව්‍ය ලෝකෙ ඉපදුනාට පස්සේ යාගේ හිත විශේෂගාමී වුණාට පස්සේ අතහැරලා දාන ශරීරය ගඟේ මූදි ගහගෙන ගියත් කමක් නැහැ කියනවා. සතෙක් සිව්පාවෙක් කාලා ගියත් කමක් නැහැ කියනවා. එතනම කුණු වෙලා ගියත් ප්‍රශ්නයක් නැහැ කියනවා. ඒක වැඩක් නැහැ. ඒක වැඩකට ගන්න බැරි දර කඩක් වගේ දිරලා යනවා. ඒ නිසා හොඳට මතක තියාගන්න මනුස්ස ජීවිතේ වටිනාකම තියෙන්නේ මේ ඉන්න ටික කාලේ විතරයි. මේ කාලය තුල අපි අප්‍රමාදීව ಗುಣධර්ම දියුණු කරගත්තේ නැත්නම් අපි හැම කෙනෙකුටම මරණය ඉදිරියේ අන්ත අසරණතාවයකටපත් වෙනවා. දැන් ඔය කියපු කරුණු ටික ඔක්කොම කැටි කරලා ගන්න. මුලින්ම පෙන්වලා දුන්නා ධර්මය අහන්න නම් අර ප්‍රථම ධර්ම දේශනාව අහපු පස් දිනාගෙන් එක්කෙනයි ධර්මය අවබෝධ කරේ. කොණ්ණඤ්ඤ හාමුදුරුව විතරයි. ඒකට හේතුව සද්ධාවෙන් ගෞරවයෙන් ධර්මයේ ශ්‍රවණය කිරීම. එතකොට ධර්මයේ අහනකොට ප්‍රධානම දේ තමයි ධර්මයේ කිරී ගෞරවයෙන් මම මේ ධර්මය අවබෝධ කරගන්නවා කියන දැඩි අදිෂ්ඨානයකින් බණහන්නට ඕන. ඊළඟට ඔබට පෙන්නලා දුන්නේ මරණාසන්න කෙනෙකුගේ ස්වභාවය පිළිබඳව තමයි විස්තර කරේ. කරුණු කීපයක් විස්තර කරා. පළවෙනි එක මොකද්ද මරණාසන්න කෙනෙක් කායික වේදනාව තුළ අන්ත අසරණ වෙනවා. ඊළඟට සිහි කල්පනාව මුලා වෙනවා. ඊළඟට සිහිය දුර්වල වෙනකොට සිහි කල්පනාව මුලා වෙනකොට දරුණු අමනුෂ්‍ය ගොදුරු කරගන්න උත්සාහ ගන්නවා. හතරවෙනි කරපු කියපු දේවල් අකුසල් සිහි වෙනවා. අන්ත අසරණයි ඊට පස්සේ. ඊළඟ කාරණේ ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුක. මේක දරා ගන්න බැරුව ඇතිවෙන පත්වීම ගින්දර බඩපපුව පත්තු වෙනකොට විශාල දුකක් වේදනාවක් දැනෙනවා. ඔබ දැකලා ඇති සමහරු දරුවන්ව අල්ල ගන්නවා හිර කරලා. දරුවෝ මුණුබුරු අල්ලගෙන කියනවා මට නම් උඹලව දාලා යන්න බෑ මං නම් මැරුණත් උඹලා ළඟමයි ඉන්නේ කියලා. ඒකට සමහර දරුවෝ පැනලා දුවනවා බයි. විශේෂයෙන් මතක තියාගන්න ඕනේ මරණ ඉස්සෙල්ලා තමන් මරණාසන්න වෙනකොට තමන් සුගතිය උපදින්න නම් ධර්මයේ කරා යන්න නම් තමන් මොන ගුණ ධර්ම දියුණු කරන්න කියන එක ඉස්සලා තමන් දැනුවත් වෙන්න ඕන. ඊළඟට අපට ජීවිතයේ අනපේක්ෂිතව සමහර වෙලාවට අපේ ඥාතීන් හිතවතුන් දෙමව්පියන් සහෝදරයන් අපේ ඉදිරියේ සමහර අපේ අතේ උඩුක්කුවේ අවසන් හුස්ම යන අවස්ථාවන් තියෙනවා. එවැනි වෙලාවක අපි කොහොමද කටයුතු කරන්න කියන එක ඉස්සලා බුද්ධිමත්ව දැනගන්න ඕන. ඒකෙදි පෙන්ලා දුන්නා නකුල මාතාව තමන්ගේ ස්වාමියා මරණාසන්න වෙච්ච වෙලාවේ කොහොමද කටයුතු කරේ. එතකොට ඒ වගේ ධර්මයේ හිත පිහිටවන්න දක්ෂ වෙන්නට ඕන. ධර්මයේ හිත පිහිටවල අර සද්දා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා කියන ගුණධර්ම සිහි කරවලා සුගතියක හිත පිහිටවන්න දරුව දක්ෂ වෙන්නට ඕන. සමහරු ඉන්නවා දැන් අපි ගත්තාම සාමාන්‍ය ජීවිතේ ගත්තාම තරුණ කාලේ ධර්මී හැසිරෙන්නෙත් නැහැ. ඌව වයසට ගිහිලා කරන්න තියෙන කියලා ධර්මයටත් ගරහ කර කර ඉන්නවා. මැදි වයසට ආවට පස්සේ දහහක් ප්‍රශ්න. දරුවන්ගේ ප්‍රශ්න, රස්සාවල් වල ප්‍රශ්න, ගෙවල් දොරවල් වල ප්‍රශ්න. ඊට පස්සේ නිමාඩුවක් ගන්න බෑ. ගෙවල් වලට ගත්ත ලෝන් ගෙවන්න තියෙනවා, වාහන වලට ගත්ත ලෝන් ගෙවන්න තියෙනවා, ඒවට හම්බ කරන්න තියෙනවා. එතකොට වෙලාවක් නෑ. ඊට පස්සේ වයසට යන්න යන්න දැන් දරුවන්ව ධර්මයකට යොමු කරන්නෙත් නෑ බොහෝ වෙලාවට. වයසට යනකොට ධර්මයක් දියුණු කරන්න බෑ. ලෙඩ රෝග, කොන්දේ අමාරුව කියයි, ආතරයිටිස් කියයි, රටේ නැති දෙද ඊට. ඉඳ ගන්න බෑ. එක විදිහකට ඉන්න බෑ. ඊට පස්සේ වෙන්නේ එක එක විදිහට වයසට ගියාට පස්සේ සමහරු ජීවිතයේ ධර්මයේ දියුණු කරන්න පුළුවන් කාලේ ධර්මයේ දියුණු නොකර ඉන්නවා. ඒ නිසා පින්වතුනි එවැනි අවාසනාවන් තිරනමකට ලක් වෙච්ච අය ඔබට ඕන තරම් දැකලා ඇති. දැන් මේ ගිය නුවණ ආය අදින්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා හොඳට මතක තියාගන්න මේ අවස්ථාව ආයේ ඉන්නේ නැහැ. කීප සැරයක් මෙරි මෙරි ඉන්න පුළුවන්. බෑ. ඒ නිසා ඒ මරණාසන්න මොහොතේ තමන් ධර්මයේ හිත පිහිටව ගන්න නම් ධර්මයේ දියුණු කරන්න නම් ඊට කලින් ඉඳන්ම ධර්මයේ දියුණු කරලා තියෙනවනේ. අපි පුරුදු කරපු දේ තමයි අපට සිහි ජීවත් වෙලා ඉන්න කාලේ දවසම හිත හිත හිතේ දරුව ගැන නම්, ගෙවල් දොරවල් ගැන නම්, සමහර ඉන්නවා යතුරු කැරලීනේ ගහගෙන බැංකු පොත් ටික තියාන කවුරුත් මේ වල්ලන්නේ නැහැ මේවා මගේ කවුරුත් ගන්නෙ නැහැ කී කී ඊට පස්සේ මරණාසන්න වෙනකොට සිහි වෙන්නේ මොනවද? ඒ ටික සිහි වෙන්නේ. ජීවත් වෙලා ඉන්නකොට නිතර නිතර ධර්මයේ දියුණු කරා නම් ධර්මයේ සිහි කරා නම් භාවනා වැඩුවා නම් අන්න මරණාසන්න වෙනකොට ඒක සිහි වෙනවා. ඒ නිසා පෞද්ගලිකව හිතලා බලන්න දැන් ඔබ මරණාසන්න වෙන්න උනොත් දැන් අපිට කවුරු හරි කියනවා දැන් ඔන්න තව ටිකකින් මොකක් හෝ බෝම්බයක් පුපුරනවා බේරෙන්න විදියක් නැහැ. දැන් අපට ඔන්න තව පොඩි වෙලාවයි තියෙන්නේ හිත පිහිටව ගන්න. දැන් පුළුවන් ද හිත හදාගෙන සුගතියක හිත පිහිටවන්න. 1000ක් ප්‍රශ්න එනවා හොගාලා. ළමයි කොහෙද? බිරිඳ කොහෙද? ස්වාමියා කොහෙද? ඒ කට්ටිය කොහෙද? මම මැරුණට පස්සේ මොකක් වෙයිද? අරක කොහොමද? මේක කොහොමද? රටේ නැති ප්‍රශ්න. එතකොට ඒ නිසා පින්වතුනි හොඳට මතක තියාගන්න මේ කියපු කරුණු හොඳට සිහි කරන්න සිහි කරලා මම ඉදිරියේ ඊළඟ වැඩසටහනක් පෙන්නලා දෙන්නම් දේශනාවකදී දේවතානුස්සතිය වඩන හැටි බුදුරජාණන් වහන්සේ පෙන්නනවා සෝවාන් වෙච්ච පුද්ගලයා නම් ඒකාන්තෙම සුගතිය උපදිනවා එතනින් මෙහා ඉන්න අයට පරලොවින් රැකවරණයක් පිණිස දිව්‍ය ලෝකයක හිත පිහිටවල පුරුදු කරන්න ඕන. එහෙම පුරුදු කරාට පස්සේ මරණාසන්න වෙනකොට අරමුණු වෙන්නේ එතන. පුරුදු කරපු දේ. ඒ ගැන දේශනා ගණනාවක් තියෙනවා. ඒ ඇසුරෙන් ඉදිරියේ පෙන්වලා දෙන්න. ඒ නිසා මේ කියපු කරුණ ඔක්කොම කැටි කරලා කල්පනා කරන්න අපට ජීවත් වෙන්න තියෙන ඊටාම් සුළු කාලය. ඊළඟට මම එදත් සිහි කරා හැම වෙලාවෙම මතක් කරන දෙයක් තමයි මෙතන 200ක් ඉන්නවා කියන්නේ මලකෙවල් 200ක්. කවදා හෝ. පවුලි 10ක් කියන්නේ මලකෙවල් 10ක්. ඒක තමයි යථාර්ථය. අපිට ජීවත් වෙන්න තියෙන ඊටාම කෙටි කාලයයි. ඒ කෙටි කාලය තුල දැන් අවුරුදු 50ක් 60ක ආයුෂක් තියෙන. කලාතුරකින් කෙනෙක් තමයි 70ක් 80ක් ඉන්නේ. ඒ නිසා මේ සුළු කාලය තුල අප්‍රමාදීව මම නම් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලම හිත පිහිටුවලා දවසින් දවස මොහොතින් මොහොත ෂණේන් ෂණේ මරණය කරා ලං වෙනවා මේ මරණේ නැමැති අනතුර ඉදිරියේ අප්‍රමාදීව ධර්මයේම දියුණු කරනවා කියන අදිෂ්ඨානය ඇති කරගන්න. හොඳයි එහෙනම් අද දවසේ අපි ධර්මයේ ශ්‍රවණය කරලා ධර්ම සාකච්ඡා කරලා රැස් කරගත්ත සියලුම පුණ්‍ය ධර්මයන් පින් කැමති සියලු දෙවියන්ට අනුමෝදන් කරමු දෙවියෝ මේ පින් දැක බලා අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ දිව්‍ය ආශිර්වාද වර්ධනය කරගෙන සියලු දෙවියෝ සංසාර දුකින් අත මිදේවා කියලා සාදු කියනවා දෙවියන්ට පින් අනුමෝදන් කරමු අපි ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිත්‍තික පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිත්‍තික පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මං පරන්ති ඒ වගේම අප රැස් කරගත් සියලුම පුණ්‍ය ධර්මයන් මේ මේ නායක ස්වාමින් වහන්සේටද ඒ වගේම පින්වත් ඔබ සෑම සියලු දෙනාටම විශේෂයෙන් අපේ නමින් මිය පරලෝකී සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් කරමු. පින් ලබා ගන්න පුළුවන් තැන්වල ඉපදිලා ඉන්න ඥාතීන් ඉන්නවනම් ඒ සියලු ඥාතීන් මේ පින් දැක බලා අනුමෝදන් වෙත්වා ඥාතීන්ගේ පරලෝ ජීවිත සැපවත් වේවා මිය පරලෝකී සියලු ඥාතීන් වහවහ සංසාර දුකින් අත මිදේවා කියලා සාදු කියලා. ඒ වගේම ඔබ සෑම සියලු දෙනාටමත් ඔබේ ඥාති හිත මිත්‍රාදී දූ දරුවෝ කියන හැම කෙනාටම සුජීවත්ව වාසය කරන සෑම සියලු දෙනාටමත් මේ පින් එකාකාර උපකාර වේවා. කාය චිත්ත පීඩා දුරු වේවා. තුනුරුවන්ගේ අනන්ත ආරක්ෂාව රැකවරණේ සැලසේවා. ගන්න හෙළන හුස්ම රැල්ලක් පාසා තබන තබන පියවරක් පාසා තුනුරුවන්ගේ ආරක්ෂාව රැකවරණේ සැලසේවා. හැම දිනාට මුතුම් වූ ධර්මාවබෝධයේ පිණසම මේ පින් උපකාර වේවා කියන සාදු කියනෝම වැඳගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා ප්‍රචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු හැම දිනාම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා සුවපත් වේවා තිරුවන් සරණයි